සිංහල භික්ෂු ප්‍රාතිමෝක්ෂය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාමීනි සංගතමේ මා කියන්නක් අසාවා අද පුනු රැසි පොහෝ දවසය ඉදින් සංඝයාගේ පොහොය කිරීමට සුදුසු කාලය පැමිණියේ නම් සංගතමේ පොහොය කරන්නේය පාමුක් උදෙසන්නේය. සංඝයා විසින් කළ යුතු වූ పూర్ව කෘත්‍ය කොට නිමවන ලදද. එසේනම් ඇවැත්නි පිරිසිදු බව පළ කරව. පාමුක් උදෙසන්නෙමි. අප සියල්ලෝම එක්වන්ව සාවධානව එය අසමු. මෙනෙහි කරමු. යමෙකුට පැමිණි ආපත්‍යක් ඇතනම් එය ප්‍රකාශ කළ යුත්තේය. ආපත්‍යක් නැති කලෙහි නිශ්ශබ්ද විය යුතුය. නිශ්ශබ්ද වීමෙන් ආයුෂ්මත් වූ පිරිසිදුහයි දැනගනිමි. යම්සේ ඔබ වෙන්වෙන්ව විචාලා වූ මට එය විසඳීමක් වන්නේද එහෙයිනි. එසේම මෙබඳු පිරිසක තුන් යලක් නැවත නැවත ඇසීමක් වෙයි. යම් භික්ෂුවක් තුන් යලක් නැවත නැවත අසනු ලබද්දීත් තමා කෙරෙහි ඇති ආපත්‍ය සිහි කරමින් එය ප්‍රකාශ නොකරයිද ඕහට සම්පජාන මුසාවාදය වෙයි. එවත්නි දැන දැන බොරු කීම වූ කලී අන්තරාය කර දෙයක් යයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේය. එහෙයින් පිරිසිදු බව බලාපොරොත්තු වන්නා වූද ආපත්‍ති සිහි කරන්නා වූද භික්ෂුව විසින් ඇති ආපත්‍ති ප්‍රකාශ කළ යුතුය වෙයි. එසේ ප්‍රකාශ කිරීම භික්ෂූන්ගේ ධාන අධිගමය සඳහා පහසු වන්නේද එහෙයිනි. ඇවැත්නි නිදානය දක්වන ලදී. එහිලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? තෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද පිරිසිදුද? මේ නිදානේහිලා ආයුෂ්මත් වූ පිරිසිදු වූවහුය. නිශ්ශබ්ද වීම පිරිසුදු බව කොට සලකම්ද එහෙයිනි. පළවැනි නිදාන උද්දේශයයි. මේ ප්‍රාතිමෝක්ෂයෙහි සිව් පරිජි ඇවත් උදෙසනු ලැබෙයි. 1. යම් භික්ෂුවක් භික්ෂූන් පිළිබඳ අදිශීල ශික්ෂාවන්ට පැමිණියේ උපසම්පදාව ප්‍රතික්ෂේප නොකොට දුර්වල බවද නොකියා යටත් පිරිසෙයින් තිරිසන්ගත මාගමක් සමගද මෙවුම්දම් සෙවී නම් පරිජි වූයේ වෙයි පියවි මහණුන් සමග සහවාසයට නුසුදුස්සෙක්ද වෙයි දෙක යම්කිසි භික්ෂුවක් ගමින් හෝ ආරණ්‍යයෙන් හෝ සොරකමට අයත් වූ නොදුන් වස්තුවක් පැහැරගනී නම් එබඳු අන්සතු වස්තුවක් ගැනීමේදී රජවරු සොරුන් අල්වා මරද්ද සිර කරද්ද රටින් හෝ නිරපා හරිද්ද තෝ හොරකි බාලයකි මෝඩයකි සැඟවී සිටිය යුත්තේකයි නින්දා පරිභව කරද්ද එබඳු දඩුවමකට තරම් වටිනාකම් ඇති අන්සතු දෙයක් පැහැරගන්නා වූ මහනතෙමේ පරිජි වූයේ වෙයි. පියවි මහණුන් සමග සහවාසයට නුසුදුස්සෙක්ද වෙයි. 3. යම්කිසි භික්ෂුවක් මනුෂ්‍ය ශරීරය ජීවිත ඉන්ද්‍රියෙන් තොර කරයි නම් මරණය සහ ආයුධ හෝ පිළියල කොට තබයි නම් මරණේහි අනුහස්සෝ ප්‍රකාශ කරයි නම් ඔබට මේ පවිතු වූ දුක්බර ජීවිතයෙන් කවර වැඩක්ද ජීවත් වීමට වඩා ඔබේ මරණය උතුම් යයි මරණේහිලා උත්සාහ ගන්වයි නම් ඒ මරණු කැමැති සිත් ඇතිව කල්පනා ඇතිව නොඑක් අයුරෙන් මරණයෙහි ಗುಣ වනන්නා වූද මරණය පිණිස උත්සාහ ගන්වන්නා වූද මහන තෙමේ පරිජි වූයේ වෙයි පියවි මහණුන් සමග සහවාසයට නුසුදුස්සෙක්ද වෙයි 4 යම්කිසි භික්ෂුවක් සිය සතන්හි නූපන්නා වූ ආර්ය මාර්ග ඥාන දර්ශනය ඇති කරන සුළු උත්තරී මනුෂ්‍ය ධර්මය තමා කෙරෙහි ඇතැයිද එය මේ කාරණයෙන් දනිමි මේ කාරණයෙන් දකිමියයිද ප්‍රකාශ කරයි එපමණකින් ආපත්තියට පැමිණියා වූ ඒ භික්ෂුව නැවත පිරිසිදු බව කැමැතිව පසු කලෙක අනිකෙකු විසින් ਵਿਚාරණ ලැබුවද නොලැබුවද මම උතුරු මිනිස්දම් නොදැනම දනිමියයි කීම් නම් නොදකම දකිමි යයි කීම් නම් එය නිස්සාරය බොරු යයි කියාද අධිමානයෙන් තොරව කියන්නා වූ ඒ මහන පරිජි වූයේ වෙයි පියවි මහණුන් සමග සහවාසයට නුසුදුස්සෙක්ද වෙයි ඇවත්නි සතර පරාජිකා ආපත්‍තියහු උදෙසන ලද්දාහු වෙති. යම් භික්ෂුවක් මේ පරිජි ඇවත් අතර යම් යම් පරිජයකට පැමිණියේද ගිහි කලෙහි මෙන් පරිජයට පැමිණීමෙන් පසුවද පියවි භික්ෂූන් සමග සහවාසයක් නොලබයි. පරිජි වූයේ වෙයි. පැවිද්දට නුසුදුස්සෙක්ද වෙයි. මේ සිව් පරිජයෙහි ලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? තෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? මේ සිව් පරිජයෙහිලා ආයුෂ්මත් වූ පිරිසිදු වූහුය. නිශ්ශබ්ද වීම පිරිසිදු බව කොට සලකම්ද? එහෙයිනි. ඇවැත්නි නිදාණය උදෙසන ලදී. සිව් පරිජිද උදෙසන ලද්දේය. ඔබ විසින් තෙලස් සංග වෙසස් අසන ලද්දේය. එසේම අනියත දෙකය තිස් නිසංගි පචිතියය දයානුවක් පචිතියය පාටි දේශනීය හතරය පන් සැත්තෑවක් සේ කියා ධර්මය හා සප්ත අධිකරණ සමත ධර්මයෝද අසන ලද්දා හොය. මෙතෙක් ප්‍රාතිමෝක්ෂයෙහි ආවා වූ එහි ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශික්ෂාපද අඩමසක් පාසා උදෙසිය යුතු බවට පැමිණේ. සමගි වූද සතුටු වූද විවාද නොකරන්නා වූද සියල්ලන් විසින්ම ඒ ශික්ෂාපදෙහිලා හික්මිය යුතුය. දෙවැනි පරාජිකා ಉದ್ದೇಶයයි. ඇවැත්නි අනතුරුව මේ තෙලස් සංගවෙසස් උදසනු ලැබේ. 1. සිහිනයක් විනා දන දන ශුක්‍ර මෝචනයක් වේද. ඕහට සංගවෙසස් නම් ඇවත වෙයි. 2. යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලී ගිය සිතින් අතිනත ගැනීම කෙහි අල්ලා ගැනීම හා අනිත් අතින් අවයවයන් පරාමර්ශණය කිරීම වශයෙන් ස්ත්‍රියක හා කයින් කය ස්පර්ශ කෙරේද ඕහට සංග වෙසෙස් ඇවැත් වෙයි තුන යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලී ගිය සිතින් තරුණයෙකු තරුණියකට මෛතුන්‍ය sanniṣṛිතව කරන කතාවක් මෙන් යම් ස්ත්‍රියකට ඇගේ වසමග පසමග පිළිබඳව අසභ්‍ය විවහාරයෙන් කතා කරයි නම් ඕහට සංඝ වෙසෙස් ඇවත් වෙයි. 4. යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලී ගිය සිතින් නැගණියනි සිල්වත් වූ යහපත් ගතිගුණ හා බඹසර ඇත්තා වූ මාවැන්නෙකුට මෛතුන සේවනයෙන් උවටැන් කෙරේ නම් එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨයයි ස්ත්‍රියක් හමුවෙහි තමාහා මෙවුන්දම් සෙවීමේ අනුහස් ප්‍රකාශ කරන්නේද ඕහට සඟ වෙසෙස් නම් ඇවැත් වෙයි. පහ යම් භික්ෂුවක් ස්ථීර අඹුසැමි බවකින් හෝ හොර අබුසැමි බවකින් ස්ත්‍රියකගේ කැමැත්ත පුරුෂයාටද පුරුෂයාගේ කැමැත්ත ස්ත්‍රියක් වෙතද ගෙන යයිද යටත් පිරිසෙයින් එකෙනෙහිම රමණය කරනු කැමති ස්ත්‍රී පුරුෂයන්ගේ හෝ අදහස් ඔවුනෝන් අතර ගෙන යන්නේ නම් ඕහට සංගාදිශේෂ ආපත්‍ය වෙයි. 6. තමන් සඳහා වූද කරවා දෙන දායකයන් නැත්තා වූද එහෙයින්ම ඉල්ලාගත් වෑ පොරෝ ආදිය ඇතිව කුටියක් කරවනු කැමැති භික්ෂුව විසින් එය ප්‍රමාණවත් ලෙස කරවිය යුත්තේය මේ එහි ප්‍රමාණයයි දිගින් යුගත් වියතකින් දොළොස් වියතකි පළලින් බිත්තිහැර ඇතුළත සුගත් වියතින් සත් වියතකි. කුටි බිම දෙසීම පිණිස භික්ෂූහු කැඳවිය යුත්තාහ. ඒ භික්ෂූන් විසින්ද උපද්‍රව රහිතව උපචාර සහිතව කුටි බිම දෙසිය යුත්තේය. යම් භික්ෂුවක් උපද්‍රව සහිතව උපචාර රහිතව ඉල්ලාගත් වෑ පොරෝ ආදියෙන් කුටියක් කරවන්නේ කුටි බිම දෙසීම පිණිස භික්ෂූහුද නොකැඳවන ලද්දාහුද එසේම ප්‍රමාණද ඉක්මවා නම් ඕහට සංඝ වෙසෙස් වෙයි. 7. තමන් සඳහා වූද කරවා දෙන දායකයන් ඇත්තා වූද ලොකු විහාරයක් කරවනු කැමති භික්ෂුව විසින් විහාර බිම දෙසීම සඳහා භික්ෂූහු කැඳවිය යුත්තාහ. ඒ භික්ෂූන් විසින්ද උපద్రව රහිතව උපචාර සහිතව විහාර බිම දෙසිය යුත්තේය යම් භික්ෂුවක් උපద్రව සහිතව උපචාර රහිතව ලොකු විහාරයක් කරවන්නේ නම් විහාර වස්තුව දෙසීම පිණිස භික්ෂූහුද නොකැඳවන ලද්දාහු නම් ඕහට සංගාදිශේෂ ආපත්‍ය වෙයි 8 යම් භික්ෂුවක් කිපියේ නොසතුටු වූයේ අනුන් විනාශ කරන සිත් ඇත්තේ අනිත් මහණෙකු සස්නේ නිරපා දමන්නේ නම් යෙහෙකයයි සිතා අමූලික වූ පරිජි අවතකින් චෝදනා කරයි ඉක්බිති පසු කාලයක කිසිවෙකු විසින් විනිශ්චය කරනු ලැබුවද නොලැබුවද ඒ චෝදනාව හේතු රහිත වූවක් වේ නම් චෝදක භික්ෂුවම දෝෂෙහි පිහිටා නම් ඕහට සංඝ වෙසෙස් ඇවැත් වෙයි. 9. යම් භික්ෂුවක් කිපියේ නොසතුටු වූයේ අනුන් විනාශ කරන සිත් ඇත්තේ අනිත් මහණෙකු සස්නෙන් පහ කරන්නෙම් නම් යෙහෙකයයි සිතා තිරිසන් ආදී සතෙකු පිළිබඳ වූ ආපත්‍යයට හේතු වන කාරණයක් ආරෝපණය කොට පරිජි ඇවතකින් චෝදනා කරයි. ඉක්බිති පසු කලෙක කිසිවෙකු විසින් විනිශ්චය කරනු ලැබුවද නොලැබුවද ඒ චෝදනාව තිරිසනුන් පිළිබඳ වූවක් බවත් ආරෝපිත වූවක් බවත් පැහැදිලි වේ නම් චෝදක භික්ෂුවම වරදෙහි පිහිටා නම් ඕහට සංඝාදිශේෂ ආපත්‍ය වෙයි 10 යම් භික්ෂුවක් සමගි සංඝයාගේ ભેදය පිණිස උත්සාහ කරයිද ભેදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩියගෙන සිටියද ඒ භික්ෂුවට සෙසු භික්ෂූන් විසින් මෙසේ මෙසේ කිය යුත්තේය ඇවත්නි සමගි සංඝයාගේ ભેදය පිණිස උත්සාහ නොකරව ભેදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩිවගෙන නොසිටුව ඇවැත්නි. පියවි සංඝයා සමග එක්වනු මැනව. සමගි සංඝයා ප්‍රීතිමත්ය. අවිවාදය. සමාන පාමොක් උදෙසීම් ඇත්තේය. සුවසේ වාසය කරන්නේද එහෙයිනි. මෙසේ පියවි භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නා වූ යතෝක්ත භික්ෂුව පෙරසේම දැඩිව සිටී නම් ඒ දිට්ඨිය දුරු කරනු සඳහා පියවි භික්ෂූන් විසින් තෙවරක්ම අවවාද දිය යුත්තේය. ඉදින් තෙවැනි වරටත් හික්මවනු ලබන ඒ භික්ෂුව සිය අදහස් හලේ නම් මැනවි නොහලේ නම් ඕහට සංඝ වෙසෙස් ඇවත් වෙයි. 11. සංඝ ભેදයට උත්සාහ කරන භික්ෂුවට පක්ෂ වූ ભેද කරන්නා වූ භික්ෂුවක් හෝ දෙදෙනෙක් තිදෙනෙක් හෝ ඇතැයි සිතමු. ඒ භික්ෂූහූද මෙසේ පවසත්. ඇවැත්නි. යතෝක්ත භික්ෂුවට කිසිවක් නොකියව. ඔහු විනයවාදීය. ධර්මවාදීය. අපගේ කැමැත්තද රුචියද ඔහු දනී. එසේම කියයි. ඒ අනුවද ක්‍රියා කරයි. අපගේ අදහසද එයම යයි කියයි. පියවි භික්ෂූන් විසින් ඒ භික්ෂූන්ටද මෙසේ කිය යුත්තාහු වෙති. ඇවැත්නි එසේ නොකියව. යතෝක්ත මහන අධර්මවාදීය අවිනයවාදීය ඕහා හැමද සංඝභේදය රුචි නොකරනු මැනවි. පියවි සංඝයා සමග එක්වනු මැනවි. සමගි සංඝතෙමේ ප්‍රීතිමත්ය අවිවාදය සමාන පාමුක් උදෙසීම් ඇත්තේය සුවසේ වාසය කරන්නේද එහෙයිනි මෙසේ පියවි භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නා වූ ඒ භික්ෂූහු පෙර සේම දැඩිව සිටිත් නම් ඒ දිට්ඨිය දුරු කරනු සඳහා තෙවරක්ම අවවාද දිය යුත්තාහ. ඉදින් තෙවන වරටත් හික්මවනු ලබන්නා වූ ඒ භික්ෂූහු සිය අදහස් හලේ නම් මැනවි. නොහලේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි. 12 යම්කිසි භික්ෂුවක් අකීකරු වෙයි. සෙසු භික්ෂූන් විසින් ප්‍රාතිමෝක්ෂයෙහි ඇතුළත් ශික්ෂා පදයන්හි පිහිටා අවවාද කරනු ලබන කල්හිද ඔහු තමා අවවාද නොකට යුත්තක් යයි කියයි. ඇවැත්නි ඔබ වහන්සේ හොඳක් හෝ නරකක් හෝ මට නොකියනු මැනවි. මමද ඔබ වහන්සේට හොඳක් හෝ නරකක් නොකියමි. එහෙයින් මට අනුශාසනා නොකරව යයි තමා අනුශාසනා නොකට යුත්තේකු කොට සලකයි. මෙබඳු භික්ෂුවට සෙසු භික්ෂූන් විසින් මෙසේ කිය යුතුය. ඇවැත්නි තමා නොකිය යුත්තේක කොට නොසලකනු මැනව. හුදෙක් කිය යුත්තේක කොටම සලකනු මැනව. ඔබද භික්ෂූන්ට විනයානුකූලව කියන්න. සෙසු භික්ෂූහුද ඔබට විනයානුකූලව කියති. එය එසේම විය යුතුය. මක්නිසාද ඔවුනොවුන්ගේ අනුශාසනාවෙන් ඔවුනොවුන් ඇබතින් නගා සිටුවීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිස වැඩෙන්නේද එහෙයිනි මෙසේ පියවි භික්ෂූන් විසින් අවවාද කරනු ලබන කලෙහිද ඒ භික්ෂුව පෙරසේම දැඩිව සිටී නම් ඒ දිට්ඨිය දුරු කරනු සඳහා තෙවරක්ම අවවාද දිය යුත්තේය. ඉදින් තෙවන වරටත් හික්මවනු ලබන්නේ සිය අදහස හලේ නම් මැනවි. නොහලේ නම් ඔහට සංගාදිශේෂ ආපත්තිය වෙයි. 13 යම් භික්ෂුවක් දායකයන්ගේ ශ්‍රද්ධාව දූෂණය කරමින් පහත් පැවතුම් ඇතිව යම් කුලයක් හෝ ගමක් ඇසුරු කොට වාසය කෙරේ. ඔහුගේ ලාමක හැසිරීම හා එයින් දූෂිත වූ කුලද දකින්නටත් අසන්නටත් ලැබේ. එසේ ඇති කලෙහි පියවි භික්ෂූන් විසින් ඒ භික්ෂුවට මෙසේ කිය යුතු වෙයි. ඔබ වනාහි දායකයන්ගේ ශ්‍රද්ධාව දූෂණය කරන්නෙකි. ලාමක හැසිරීම ඇත්තෙකි. ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත වූ කුලද දකින්නටත් අසන්නටත් ලැබෙයි. එබැවින් මෙහි සිටීමෙන් වැඩක් නැත. මේ ආරාමයෙන් ඉවත්ව යවයයි කියාය. මෙසේ දන්වනු ලැබූ ඒ භික්ෂුව මෙබඳුම ආපත්තියක් මුල් කොට සමහර අය ආරාමයෙන් බැහැර කරති. සමහර අය බැහැර නොකරති. මේ භික්ෂූහු ඡන්දයෙන් අගතියට ගියහ. ද්වේෂයෙන්, බයෙන් හා මෝහයෙන් අගතියට ගියහ යයි කියානම් පියවි භික්ෂූන් විසින් යලිත් ඕහට මෙසේ කිය යුතුය වෙයි. මේ භික්ෂූහු ඡන්දයෙන් අගතියට නොගියහ. ද්වේෂයෙන්, බයෙන් හා මෝහයෙන් අගතියට නොගියහ. ඔබ වනාහි කුල දූෂණය කරන්නෙකි. ලාමක හැසිරීම ඇත්තෙකි. ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත කුලද දකින්නටත් අසන්නටත් ලැබේ. එබැවින් මෙහි සිටීමෙන් වැඩක් නැත. මේ ආරාමයෙන් ඉවත්ව යවයයි කියාය. භික්ෂූන් විසින් මෙසේ කියනු ලබද්දීත් පෙර සේම සිටී නම් නැවත තෙවරක් දක්වා දැන්විය යුතුය. තුන්වැනි වර හික්මවනු ලබන්නේ සිය ලාමක හැසිරීම් අත්හලේ නම් මැනවි. නොහලේ නම් ඕහට සඟ වෙසෙස් ඇවැත් වෙයි. ඇවැත්නි තෙලස් සඟවෙසෙස් ඇවත් උදෙසන ලදී. ඔවුන් අතුරෙන් ශික්ෂාව ඉක්ම වූ කෙනෙහිම ඇවතට පැමිණෙන සඟවෙසෙස් නවයකි. තෙවැනි වර අවවාදයෙන් පැමිණෙන සඟවෙසෙස් හතරකි. භික්ෂුවක් කිසියම් ඇවතකට පැමිණ යම් දින ගණනක් සංගවාගෙන සිටීද එපමණ දවස් ඒ භික්ෂුව විසින් නොකමැත්තෙන් වුවද පිරිවෙස් විසිය යුතුය. විසු පිරිවෙස් ඇති මහණ විසින් රෑ හයක් භික්ෂූන්ට බුහුමන් සඳහා මානත් පිළිපැදිය යුතුය. මානත් පිරීමෙන් අනතුරුව 29ක් සම්පූර්ණ වූ සීමාවෙහි පියවි භික්ෂුවක් වශයෙන් සංඝයාට ඇතුළත් විය යුතුය. එයින් එක නමකින් හෝ අඩු වූ මහා සංඝතෙමේ එමඳු භික්ෂුවක් සංඝයාට ඇතුළත් කර ගනී නම් ඔහු ඇතුළත් නොවූයේම වෙයි. සීමාවෙහි වූ භික්ෂූහු නින්දා ලැබිය යුත්තාහු වෙති. මේ සංඝවෙසෙස් ඇවතින් නැගී සිටීමේ පිළිවෙතයි. මේ සංඝාදිශේෂ ආපත්තීන් හීලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? තෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? මේ තෙලස් සංඝ වෙසෙස්හිලා ආයුෂ්මත් වූ පිරිසිදු වූ වාහුය. නිශ්ශබ්ද වීම පිරිසුදු බව කොට සලකම්ද එහෙයිනි. තෙවැනි සංගාදිශේෂ උද්දේශයයි. එවත්නි අනතුරුව ද්විවිධ අනියත ආපatti උදසනු ලැබේ. එක යම් භික්ෂුවක් බික්ති ආදියෙන් මුවහ වූ මෛතුන්‍ය සේවනයට සුදුසු වූ රහසිගත වූ තැනක හුදකලා වූ ස්ත්‍රියක් සමග හිඳී ඇදහැය යුතු වදන් ඇති උවැසියක් එය දැක පරිජි සංග වෙසස් පචිති යන තුන් ආපත්තීන් අතුරෙන් යම්කිසි ඇවතකින් චෝදනා කරයි. භික්ෂුව තමා හුන් බව ප්‍රතිඥා කරන්නේ නම් යතෝක්ත ත්‍රිවිධ ආපත්තීන් අතුරෙන් උවැසිය චෝදනා කරන්නේ යම් ඇවතින්කින්ද එයින් ආරෝපණය කටයුත්තේය මේ ආපත්තිය භික්ෂුවගේ ප්‍රතිඥාවෙන් කලියුතු බැවින් අනියත නම් වෙයි දෙක ආසනය භික්ති ආදියෙන් මෝහ නොවූයෙක් වෙයි මෛතුන සේවනයටද නුසුදුසුය. එහෙත් ස්ත්‍රියක හා අසභ්‍ය විවහාරයෙන් කතා කිරීමට ප්‍රමාණය. යම් භික්ෂුවක් හුදකලා වූ ස්ත්‍රියක සමග එබඳු ආසනයක හිඳී. ඇදෙහි යුතු වචන ඇති උවැසියක් එය දැක සංඝ වෙසසින් හෝ පචිතියෙන් හෝ චෝදනා කරයි. භික්ෂුව තමා හුන් බව ප්‍රතිඥා කරන්නේ නම් ඒ ද්විවිධ ආපත්තීන් අතුරෙන් උවැසිය චෝදනා කරන්නේ යම් ආපත්‍යකින්නම් එයින් ආරෝපණය කළ යුතු වෙයි මේ ආපත්‍යද භික්ෂුවගේ ප්‍රතිඥාවෙන් කළ යුතු හේයින් අනියත නම් වෙයි ඇවැත්නි අනියත ඇවැත් උදෙසන ලදී. මේ අනියත ආපත්තීන් හීලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? මේ ද්විවිධ අනියත ආපත්තීන් හිලා ආයුෂ්මත් වූ පිරිසිදු වූවහුය. නිශ්ශබ්ද වීම පිරිසිදු බව කොට සලකම්ද. එහෙයිනි. සිව්වැනි අනියත උද්දේශයයි. ඇවැත්නි අනතුරුව මේ 30 නිසඟි ඇවැත් උදසනු ලැබේ. 1. සිවුරක් කොට නිම කල්හිද කටින සිවුර උද්ධාරණය වූ කල්හිද භික්ෂුව විසින් දස දිනක් තුල අතිරේක සිවුරක් දැරිය හැකිය. එය ඉක්මවන්නාහට නිසඟි පචිති වෙයි. 2. සිවුරක් කොට නිම කල්හිද කටින සිවුර උද්ධරණය වූ කලෙහිද සංඝයාගේ නියමයක් නැතිව තුන් සිවුරෙන් වෙන්ව එක් රැයකදු ගත කරන්නේ නම් ඕහට නිසංගි පචිති වෙයි. 3. සිවුරක් කොට නිම කල්හිද කටින සිවුර උද්ධරණය වූ කල්හිද භික්ෂුවට නොකල් චීවරයක් ලැබේ. ඉදින් කැමතිනම් භික්ෂුව විසින් පිළිගත හැකිය. පිළිගෙන එයින් වහා සිවුරක් කලවිය කරවිය යුතුය. සිවුරකටද නොසෑහේනම් අඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා බලාපොරොත්තු සහිතව නො ඊටා මාසයක් තන්පත් කරගත හැකිය. බලාපොරොත්තුව ඇතත් මාසයකින් මත්තෙහි තබා ගන්නා හට නිසඟි පචිති වේ. 4. යම් භික්ෂුවක් නෑයෙක් නො වූ භික්ෂුණියක ලවා පරණ සිවුරක් හෝදානම් පඬුපවානම් අපුල්ලානම් ඕහට නිසඟි පචිති වේ. පහ යම් භික්ෂුවක් නෑයෙක් නො වූ භික්ෂුණියක අතින් සුළු දෙයකට හෝ මාරු කර ගැනීමක් නැතිව සිවුරක් ගනී නම් ඕහට නිසඟි පචිති වෙයි. 6. යම් භික්ෂුවක් ন্যাයෙක් නො වූ ගෘහපතියක හෝ ගෘහණියක අතින් සොරුන් විසින් පැහැරගත් කල්හි හෝ දිරාගොස් විනාශ වූ කල්හි හැර නොකල්හි සිවුරක් ඉල්ලා ගනීද ඕහට නිසඟි පචිති වෙයි 8 ন্যাයෙක් නො වූ ගෘහපතියකින් හෝ ගෘහණියකින් බොහෝ සිවුරු වලින් භික්ෂුවක් පුදයි. ඒ භික්ෂුව විසින් අඳනය හා පොරෝණය පමණක් ඉවසිය හැකිය. ඉන් වැඩියත් සිවුරු පිළිගනී නම් ඕහට නිසංගි පචිති වෙයි. 9. නොනෑ වූ ගෘහපතියෙකු විසින් හෝ ගෘහණියක විසින් මේ මුදලින් සිවුරක් මිලදීගෙන අසවල් භික්ෂුවට දෙන්නෙමි යයි භික්ෂුවක් උදෙසා සිවුරු මුදලක් එකතු කරන්න ලද්දේ වෙයි. ඒ භික්ෂුව දායක දායිකාවන් විසින් සිවුරු පැවරීමටත් පළමුව ඔවුන් කරා ගොස් ඒ මුදලින් මෙබඳු සිවුරක් මිලටගෙන පුදවයයි හොඳ සිවුරක් බලාපොරොත්තුවෙන් එහිලා විධාන කරයිද එබඳු විධානයකින් සිවුරක් ලබන භික්ෂුවට නිසඟි පචිති වෙයි 10 නෑයෙක් නොවූ ගෘහපතියන් දෙදෙනෙකු හෝ ගෘහණියන් දෙදෙනෙකු විසින් මේ මුදලින් සිවුරක් මිලටගෙන අසවල් භික්ෂුවට පුදන්නෙමු යයි යම් භික්ෂුවක උදෙසා වෙන වෙන සිවුරු මුදල් එකතු කරන ලද්දේ වෙයි ඒ භික්ෂුවද දායක දායිකාවන් විසින් සිවුරු පැවරීමටත් පළමුව ඔවුන් කරා ගොස් ඒ වෙන වෙන එකතු කළ මුදලින් මෙබඳු සිවුරක් මිලටගෙන පුදවයයි හොඳ සිවුරක් බලාපොරොත්තුවෙන් එහිලා විධාන කරයිද එබඳු විධානයකින් සිවුරක් ලබන භික්ෂුවට නිසඟි පචිති වෙයි 11 රාජ රජ ඇමති බාමුණු ගොවි යනාදී මොවුන්ගෙන් කෙනෙක් මේ මුදලින් සිවුරක් මිලදීගෙන අසවල් භික්ෂුවට දෙවයයි කියා දූතයෙකු අත සිවුරු මිලක් එවති. දූතයාද භික්ෂූන් වෙත આવුත් වහන්ස ඔබ උදෙසා මේ සිවුරු මිලය ගෙනෙන ලදී. මෙය පිළිගනු මැනව යයි කියයි. එවිට භික්ෂුව විසින් මිත්‍රය අපි සිවුරු මිල නොපිළිගනිමු. අවශ්‍ය වූ විටකදී සිවුරක් පිළිගන්නෙමු යයි කිය යුතු වෙයි. ඉදින් ඒ දූතයා ඔබ වහන්සේගේ කිසියම් කැපකරුවෙකු ඇද්දැයි ਵਿਚාරණ ලද නම් ආරාමිකයෙකු හෝ උපාසකයෙකු මොහු අපගේ කැපකරුයයි දැක්විය යුතුය. දූතයාද ඔහු සිවුරු ගෙන දෙන බවට givisවා භික්ෂූන් වෙතද ගොස් වහන්ස ඔබ දැක් වූ කැපකරුවා සිවුරු ගෙන දෙන බවට givis ගන්නා ලදී. අවශ්‍ය වූ විටක එහි යනු මැනව. ඔහු සිවුරුගෙන දේවි යයි කියයි. සිවුර අවශ්‍ය වූ භික්ෂුව කැපකරු කරා ගොස් එක්වරකින් නොදේ නම් දෙතුන් වරක් ඉල්ලිය යුතුය. එය සිහි කරවිය යුතුය. දෙතුන් වර ඉල්ලද්දී සිවුරු සැපයේ නම් මැනවි. නොයසේ නම් සවෙනි වර දක්වා එහි ගොස් නිශ්ශබ්දව සිටිය යුතුය. මෙසේ සිවුරු උදෙසා සිටින කල්හිත් නොලැබේ නම් සත්වැනි වරද වෑයම් කරන්නාට ලැබෙන සිවුර නිසදිය යුත්තේය. ඉල්වීමෙනුත් උදෙසා සිටීමෙනුත් සිවුරු නොලැබූ භික්ෂුව සිවුරු මිල එවූ අය වෙත ගොස් හෝ දූතයෙකු හෝ යවා ඔබ අප උදෙසා එව වූ සිවුරු මිලෙන් වැඩක් නොවිය. එය විනාශ විය නොදී ගෙන්වා ගත යුතුය. යයි දැන්විය යුත්තේය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි. පළමුවන සිවුරු වගයි. 1. යම් භික්ෂුවක් කෝසෙය්‍ය නූල් මිශ්‍ර කිරීමෙන් එළුලොම් ඇතිරියක් කරවන්නේ නම් ඕහට නිසඟි පචිති වෙයි. දෙක යම් භික්ෂුවක් හුදු කළු එළුලොම් වලින් ඇතිරියක් කරවන්නේ නම් ඕහට නිසඟි පචිති වෙයි. තුන අලුත් ඇතිරියක් කරවන භික්ෂුව විසින් ඊට අවශ්‍ය ප්‍රමාණයෙන් දෙකොටසක් කළු එළුලොම්ද තුන්වැනි කොටස සුදු එළුලොම් හා සිව්වැනි කොටස පඬුවන් එළුලොම්ද ගත යුතුය. මේ නියමය ඉක්මවා අලුත් ඇතිරියක් කරවන්නේ නම් ඕහට නිසඟි පචිති වෙයි. 4. අලුත් ඇතිරියක් කර වූ භික්ෂුව විසින් එය සය අවුරුද්දක් පාවිච්චි කළ යුතුය. ඉදින් ඒ ඇතිරිය කිසිවෙකුට දී හෝ නොදී හෝ සංඝයාගේ කැමැත්තක් නැතිව ඉන් මෙපිට නැවත අලුත් ඇතිරියක් කරවන භික්ෂුවට නිසඟි පචිති වෙයි. 5. හිඳ ගැනීම සඳහා අලුත් ඇතිරියක් කරවන භික්ෂුව විසින් එය දුර්වර්ණ කිරීම පිණිස පරණ ඇතිරියෙන් සුගත් වියතක් පමණ කොටසක් කපාගත යුතුය. මෙසේ පරණ ඇතිරියෙන් කොටසක් නොයදා අලුත් ඇතිරියක් කරවන භික්ෂුවට නිසඟි පචිති වෙයි. 6. මගට පිළිපන් භික්ෂුවට එළුලොම් ලැබේ යයි සිතමු. කැමැතිනම් එය පිළිගත හැකිය. ගෙන යාමට කැපකරුද නැතිනම් තුන් යොදුනක සිය අතින්ම ගෙන ගිය හැකිය. කැපකරු නැතිව එය ඉක්මවා සියතින්ම එළුලොම් ගෙන යන භික්ෂුවට නිසඟි පචිති වේ. 7. යම් භික්ෂුවක් නායක නො වූ භික්ෂණියක ලවා එළුලොම් සෝදවා නම් සායම් කරවා නම් හෝ අවුල් හරවා නම් ඕහට නිසඟි පචිති වෙයි. 8. යම් භික්ෂුවක් රන් රිදී ගනීද අනෙකෙකු ලවා ගන්වාද ගෙනවිත් තබන ලද්දක් හෝ සිතින් ඉවසාද ඕහට නිසඟි පචිති වෙයි. 9. භික්ෂුවක් නොඑක් අයුරින් රන් රිදී කහවණු ගනුදෙනු කෙරේ නම් හෝහට නිසංගි පචිති වෙයි. 10. යම් භික්ෂුවක් පාසිවුරු ආදී අනෙකුත් දැයින් නොඑක් ගනුදෙනු කෙරේ නම් ඕහට නිසංගි පචිති වෙයි. දෙවැනි එළුලොම් වගයි. 1. දස දිනක් තුල අතිරේක පාත්‍රයක් දැරිය හැකිය. එය ඉක්ම වන්නා වූ භික්ෂුවට නිසංගි පචිති වෙයි. 2. යම් භික්ෂුවක් පිළියම් පහකින් අඩු පාත්‍රයක් තිබියදී අලුත් පාත්‍රයක් ඉල්වා ගනී නම් ඕහට නිසඟි පචිති වෙයි. ඒ භික්ෂුව විසින් ඉල්ලාගත් පාත්‍රය භික්ෂූන් හමුවෙහි නිස දිය යුත්තේය. භික්ෂූහුද තම පිරිසෙහි වූ අන්තිම භික්ෂුවගේ පාත්‍රය දෙමින් මෙය බිඳනතුරු පාවිච්චි කරනු මැනව යැයි කිය යුත්තේය. මේ පාත්‍රය නිසදීමේ පිළිවෙතයි. 3. ගිලන් භික්ෂුවක් විසින් අනුභව කටයුතු වූ ගිතෙල්, වෙඬරු, තලතෙල්, මී පැණි, උඛකුරු යන පස් බෙහෙත් පිළිගෙන හත් දිනක් තුල සුරක්ෂිතව තබාගෙන අනුභව කළ හැකිය. හත්වැනි දින ඉක්මවන භික්ෂුවට නිසංගි පචිති වෙයි. 4. ග්‍රීෂ්ම ඍතුවේ අන්තිම මාසය තුල වැසිසලුව සොයාගත යුතුය. එම ඍතුවේම අන්තිම අඩමස තුල පටන් එය පාවිච්චි කළ හැකිය. ඉන් මෙපිට වැසිසලුවක් සොයන්නා හටද පරිභෝග කරන්නා හටද නිසාගී පචිති වෙයි. පහ යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකට තමාම සිවුරක් දී පසුව එය නොසතුටු සිත් ඇතිව කුපිතව පැහැර ගනීද අනිකෙකු ලවා හෝ පැහැර ගන්වාද නිසංගි පචිති වෙයි. 6. යම් භික්ෂුවක් තමාම නූල් ඉල්ලවාගෙන නෑන වූ නොපැර වූ රෙදි වියන්නන් ලවා සිවුරක් වියවාද ඕහට නිසංගි පචිති වෙයි. 7. නෑ නොවු ගෘහපතියක් හෝ ගෘහණියක් යම්කිසි භික්ෂුවක් උදෙසා වියන්නන් ලවා සිවුරක් වියවයි. දායකයන් සිවුර පැවරීමටත් පළමුව ඒ භික්ෂුව වියන්නන් කරා ගොස් මේ සිවුර වියන්නේ මා සඳහාය. එහෙන් දිගු කරව, පළල් කරව, ඝනව නූල් එලා ලව්. නූල් සමසේ එලා ලව්. හොඳින් මැද වියව්. අපිද තොපට යමක් දෙන්නෙමු යයි එහිලා අධික විධානයට පැමිණියේ යටත් පිරිසෙයින් පිණ්ඩපාත පමණකුත් ඒ සඳහා දුන්නේ නම් නිසඟි පචිති වෙයි. 8. වස් පවාරණයට 10 දිනක් තබා භික්ෂුවට ඉක්මන් කටයුත්තක් සඳහා පුදන ලද සිවුරක් ලැබෙයි. ඒ බවදත් භික්ෂුව විසින් පිළිගත යුත්තේය. එසේ පිළිගෙන නොඉටා සිවුරු කරන කාලය පැමිණෙන තෙක් තැන්පත් කරගත හැකිය. ඉන් මත්තෙහි තබා ගන්නා භික්ෂුවට නිසඟි පචිති වෙයි. 9. සැක කටයුතු වූද බය සහිත වූද ආරණ්‍ය සේනාසනවල වාසය කරන භික්ෂුව සොරු ආදීන්ගෙන් බය සහිත නම් පෙරවස් වැස ඉල්මස මැදි පෝය දක්වා කාලය තුල තුන් සිවුරෙන් එකක් ඇතුළු ගමෙහි තැබිය හැකිය. මෙබඳු අවස්ථාවක තුන් සිවුරෙන් වෙන්ව සිටිනු කැමැති භික්ෂුව විසින් එසේ විසිය යුත්තේ රෑ 6ක් පමණි. සංඝයාගේ නියමයක් නැතිව ඉන් මත්තේහිත් තුන් සිවුරෙන් වෙන්ව වසන භික්ෂුවට නිසංගී පචිති වෙයි. 10 යම් භික්ෂුවක් සංඝයාට අයත් ලාභය දන දන තමාට පිරිනමා ගනී නම් නිසංගි පචිති වෙයි. තුන්වැනි පාත්‍ර වගයි. ඇවැත්නි. තිස් නිසංගි පචිති ඇවැත් උදෙසන ලදී. එහිලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? තෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද පිරිසිදුද? මේ තිස් නිසංගි පචිතයෙහිලා ආයුෂ්මත් වූ පිරිසුදු වූවහුය. නිශ්ශබ්ද වීම පිරිසුදු බව කොට සලකම්ද එහෙයිනි. නිසංගි පචිති නිමිය ඇවැත්නි අනතුරුව මේ දේ අනුවක් පචිති ඇවැත් උදෙසනු ලැබේ. 1 දන දන බොරු කීමෙහි පචිති වෙයි. දෙක ජාතිය කුලය ආදිය ගටා බිනීමෙහි පචිති වෙයි. තුන භික්ෂූන් අතර සමගිය බිඳෙන අයුරු කේලාම් කීමෙහි පචිති වෙයි. හතර යම් භික්ෂුවක් අනුසම්පන්නයෙකු හා pāli ධර්මය පදයෙන් පදය උසුරුවාද පචිති වෙයි. පහ. යම් භික්ෂුවක් අනුසම්පන්නයෙකු හා දෙතුන් රැයකට වඩා එක සෙනසුනක වෙසේද පචිති වෙයි. 6. යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග එක සෙනසුනක වෙසේ නම් පචිති වෙයි. 7. යම් භික්ෂුවක් නුවණැති මිනිසෙකු නැතිව හුදකලාව සිටි ස්ත්‍රියකට වචන හතර පහකට වඩා බන කියානම් පචිති වෙයි. 8. යම් භික්ෂුවක් අනුසම්පන්නයෙකුට තමා කෙරෙහි වූ උතුරු මිනිස්දම් කියාද පචිති වෙයි. 9. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක් පිළිබඳ වූ සංඝ වෙසෙස් ඇවතක් සංඝයාගේ නියමයක් නැතිව අනුසම්පන්නයෙකුට කියා නම් පචිති වෙයි. 10. යම් භික්ෂුවක් නොකැප පොළව හාරාද අනිකෙකු ලවා හෝ හාරවාද පචිති වෙයි. පළමුවෙනි මුසාවාද වග්ගයයි. 1. වැඩෙන ගහකොළ සිඳීමෙන් විනාශ කිරීමෙන් පචිති වෙයි. 2. සංඝයා අතර විචාල දෙය හැර අනිකක් කීමෙහිද නිශ්ශබ්දව හිඳීමෙන් සංගයා වෙහෙස කරවීමෙහිද පචිති වෙයි. 3. ගැරහීමෙහි අගුණ කීමෙහි පචිති වෙයි. 4. යම් භික්ෂුවක් එලිමහන තැනක තැබූ ඇඳ පුටු බිසි ආදී සංගසතු බඩු නිසි පරිදි තැම්පත් නොකර අනිකෙකු ලවා හෝ තන්පත් නොකරවා ආරාමිකයෙකුටද නොදන්වා බැහැර ගියේද පචිති වෙයි. පහ යම් භික්ෂුවක් සංඝ සතු අරමක සයනයක් අතුරා හෝ අතුරවා සිට නැවත යනු කැමැතිව එය නොහකුලා නම් අනිකෙකු ලවා හෝ නොහකුලුවා නම් පචිති වෙයි. 6. යම් භික්ෂුවක් සංඝ සතු අරමකට ගියේ එහි තමාට පළමුව පැමිණි භික්ෂුවගේ මහලු බව, ගිලන් බව ආදී දුර්වල බව දන දනත් මෙයින් මොහුට කරදර වෙයි. ඉවත් යන්න යයි සලකමින් ඔහු හා ගැටේද තල්ලු කර දමාද එබඳු ගිලන් බවකින් තොරව සයනය පැහැරගත් ඕහට පච්චිති වෙයි. 7 යම් භික්ෂුවක් කිපියේ නොසතුට සිත් ඇත්තේ වෙනත් භික්ෂුවක සංගසතු අරමකින් බැහැර කරාද කරවාද පචිති වෙයි 8 යම් භික්ෂුවක් සංගසතු අරමක మతు මහත් තලෙහි යන්තමට විට්ටමකට සවිකල පා ඇති ඇඳක හෝ පුටුවක පරීක්ෂාවක් නැතිව නිදා ගනී නම් හෝ හිඳ ගනී නම් ඕහට පචිති වෙයි. 9. ලොකු අරමක් කරවන භික්ෂුව විසින් උළුවස්ස ශක්තිමත් වීම සඳහාත් ආලෝක සිදුරු වැසී යාම සඳහාත් නැවත නැවත මැටි ආලේප කළ යුතුය වෙයි. වහලද තන කැරලි එක පිට එක සිටින පරිදි දෙතුන් වරක් සෙවිලි කළ යුතුය. තන ගැට නැති බිමක පිහිටා එය විධාන කළ යුතුය වෙයි. දෙතුන් වරකට වඩා මැටි ගැසීම වහල සෙවිලි කිරීම හා තන ගැට නැති බිමක සිට විධානය කළද එම භික්ෂුවට පචිති වෙයි. 10. යම් භික්ෂුවක් දැන දැන ප්‍රාණීන් සහිත ජලය තන හා මැටි මතුයෙහි ඉසීද අනුන් ලවා හෝ ඉස්වාද පචිති වේ දෙවැනි භූතගාම වගයි එක යම් භික්ෂුවක් භික්ෂූන් විසින් සම්මත නොකරන ලදුව භික්ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිති වේ. දෙක යම් භික්ෂුවක් භික්ෂූන් විසින් සම්මත කරන ලදුවත් හිරු බට කල්හි භික්ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිති වෙයි. 3. යම් භික්ෂුවක් මෙහෙනවරකට අවුත් නොකල්හි භික්ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිති වෙයි. භික්ෂුණියක් ගිලන් වූවා නම් එය කාලයයි. 4. යම් භික්ෂුවක් මේ භික්ෂූහු චීවර ආදී ආමිස ලාභය කැමැත්තෙන් භික්ෂුණීන්ට අවවාද කරන්නාහු යයි කියා නම් ඕහට පචිති වෙයි. යම් භික්ෂුවක් පහ යම් භික්ෂුවක් නෑ නො වූ භික්ෂුණියකට සුළු දෙයකින් හෝ මාරු කර ගැනීමක් නැතිව සිවුරක් දෙයි නම් පචිති වෙයි. 6. යම් භික්ෂුවක් නෑ නො වූ භික්ෂුණියකගේ සිවුරක් ගෙත්තම් කෙරේ නම් හෝ කරවා නම් පචිති වෙයි. 7 යම් භික්ෂුවක් වාහනයකින් යා යුතු තරම් සැකසහිත වූද බයසහිත වූද කාලයක මිස නොකාලයක් හි භික්ෂුණියක සමග දීර්ඝ මාර්ගයකට පැමිණියේ යටත් පිරිසෙයින් තමාහුන් ගමින් අනිත් ගමකට හෝ යේද පචිති වෙයි. 9. යම් භික්ෂුවක් ගඟකින් එතර වීම පිණිස ගඟ හරහා යාමකදී හැර උඩුගම් බලා හෝ යටිගම් බලා යන නැවකට භික්ෂුණියක හා එක්ව නැගේ නම් පච්චිති වෙයි. නාමය යම් භික්ෂුවක් මුලදී හෝ ගිහියන් විසින් පිළියෙල කිරීමක් නැතිව හුදෙක් භික්ෂුණියක විසින් පිසින ලද පිණ්ඩපාතය දනදන අනුභව කෙරේ නම් පච්චිති වෙයි. 10 යම් භික්ෂුවක් භික්ෂුණියක සමග හුදකලාව රහසිගතව හිඳී නම් පචිති වෙයි. තෙවැනි භික්ඛුනෝ වාද වගයි. 1. නොගිලන් භික්ෂුව විසින් ආගන්තුක ආදීන් සඳහා ශාලාවක එළ වූ දාණය එක් දිනක්ම අනුභව කළ යුතුය. ඉන් මත්තේහි අනුභව කරන්නාහට පචිති වෙයි. 2. නුසුදුසු කාලයේහි ඝන භෝජනය පිළිගන්නා වූ භික්ෂුවට පචිති වෙයි. ගිලන් කාලය, සිවුරු දෙන කාලය, සිවුරු කරවන කාලය, දීර්ඝ ගමනකට පිළිපන් කාලය, නැව් නගින කාලය, බොහෝ භික්ෂූන් රැස්වන කාලය හා භික්ෂූන්ට දන් දෙන කාලයද ඝන භෝජනයේහිලා සුදුසුය. 3 ගිලන් කාලය සිවුරු දෙන කාලය හා සිවුරු කරවන කාලය හැර පරම්පර භෝජනය පිළිගත් භික්ෂුවට පචිති වෙයි. 4. ගෙදරකට පැමිණි භික්ෂුවට ගෙහිමියන් විසින් කැවුම් හෝ අග්ගලා වලින් හෝ පවරන ලද නම් එය කැමැතිවන ඔහු විසින් දෙතුන් පාත්‍රයක් පුරා පිළිගත හැකිය. ඉන් මත්තේහි පිළිගන්නාහට පචිති වෙයි. දෙතුන් පාත්‍රයක් පුරවාගත් භික්ෂුව එය ගෙන ගොස් භික්ෂූන් සමග බෙදා වැළඳිය යුතුය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි. පහ. යම් භික්ෂුවක් වැළඳුයේ භෝජනයේද පවාරණය කරන ලද්දේ විනයානුකූලව ඉදිරි කර නොගත් කෑ යුතු හෝ බුදිය යුතු දෙයක් අනුභව කෙරේ නම් පචිති වෙයි. 6. යම් භික්ෂුවක් චෝදනා කරන අදහස ඇතිව වැළඳු භෝජනයේද පවාරණය කළ භික්ෂුවකට ඒ බව දන දනත් විනයානුකූලව ඉදිරි කර නොගත් කෑ යුතු බුදිය යුතු දෙයින් පවරාද මේ අනුභව කරවා කියයිද ඒ ඇදහු භික්ෂුව වැළඳූ කෙනෙහි පචිති වෙයි. හත යම් භික්ෂුවක් කෑ යුතු බුදිය යුතු දෙයක් විකාලේහි අනුභව කරන්නේද පචිති වෙයි. 8 යම් භික්ෂුවක් sannidhi කොට තබූ කෑ යුතු බුදිය යුතු දෙයක් අනුභව කෙරේ නම් පචිති වෙයි. 9. නොගිලන් භික්ෂුවක් ගිතෙල් මී වෙඬරු උක්හකුරු තලතෙල් යන පස් බෙහෙත්ද දියගොඩ මස් කිරි හා දී ආදී ප්‍රණීත ආහාරද Taman සඳහා ඉල්ලාගෙන වළඳා නම් පචිති වෙයි. 10 යම් භික්ෂුවක් දැහැටි පෑන් හැර කිසිවකු විසින් නොපිළිගන් වූ ආහාරක් වළඳා නම් පචිති වෙයි. සිව්වැනි බොජුන් වගයි. 1. යම් භික්ෂුවක් නග්නේකුට හෝ පිරිවැජියෙකුට හෝ පිරිවැජියකට සිය අතින් කෑ යුතු බුදිය යුතු දයක් දේ නම් පචිති වෙයි. දෙක යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකට එව ඇවැත්නි ගමෙහි පිඩු පිනිස හැසිරෙමු යයි කියයි. පිඩු හැසිරීමෙන් පසුව යම් පිණ්ඩ ආහාරයක් දේවා හෝ නොදේවා හෝ තමන් අනාචාරයක හැසිරුණු පිනිස ඇවැත්නි ඔබ සමග විසීම කතා කිරීම හෝ කරදරය හුදකලා වූ මට සැපයයි කියා ඒ භික්ෂුව පළවන්නේද ඕහට පචිති වෙයි. 3. යම් භික්ෂුවක් අඹුසැමියන් දෙදෙනෙකු ඇති ගෙයක ඇතුළට වැදී හිඳීද පචිති වෙයි. 4. යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග පිළිසන් අසුනෙහි රහසිගතව හිඳීනම් පචිති වෙයි. පහ යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග හුදකලාව රහසිගතව හිඳීනම් පචිති වෙයි. 6 යම් භික්ෂුවක් දායක ආදීන් විසින් නිමන්ත්‍රණය කරන ලදුව හෝ පැවෑරූ භෝජන ඇතිවද ආරාමස්ත භික්ෂුවකට නොදන්වා සිවුරු දෙන කාලයේහි හා සිවුරු කරන කාලයේහි හැර අනිත් කාලයේහි උදේ හෝ හවස හෝ ගමට වැද ගේවල ඇවිදීද ඕහට පචිති වේ. 7. නොගිලන් භික්ෂුව විසින් 4 මාසයක් බෙහෙතින් කරන පැවරීම ඉවසිය හැකිය. 4 මාසයකින් පසුව නැවත කරන පැවරීම හෝ නিত্য පැවරීම හෝ ඉවසිය නොහැකිය. මේ නියමය ඉක්මවා බෙහෙත් ඉවසන නොගිලන් භික්ෂුවට පචිති වෙයි. 8. යම් භික්ෂුවක් සුදුසු කරුණකදී හැර යුද පිනිස නික්මුණු සිවුරඟ සෙනග බැලීමට යේද ඕහට පචිති වෙයි. 9. යම් භික්ෂුවකට සිවුරඟ සෙනග තුල කිසියම් කටයුත්තක් ඇතනම් දෙතුන් රැයක කඳවුර සමග විසිය හැකිය. ඉන් මත්තෙහිත් වසන භික්ෂුවට පචිති වෙයි. 10. යුද කඳවුරෙහි දෙතුන් දිනයක් වසන භික්ෂුව යුද්ධ කරන තැන බටයන්ගේ පෙරට්ටුව බලසෙන් නවත්වන තැන් හා බල ඇනිද බැලීම සඳහා නොයා යුතුය යන්නාහට පචිති වේ. පස්වෙනි අචේලක වගයි. 1. රහමෙර පීමෙහි පචිති වෙයි. 2. ඇඟිලි වලින් කිති කැවීමෙහි පචිති වෙයි. 3. දිය කෙලියෙහි පචිති වෙයි. 4. ශික්ෂාවන්ට හෝ අවවාද කළවුන්ට ගැරහීමෙහි පචිති වෙයි. 5. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක බියගන්වා නම් පචිති වෙයි. 6. නොගිලන් භික්ෂුවක් ගිනි තපිනු කැමැතිව පහන් දැල්වීම ආදී හේතුවක් නැතිව ගිනි දල්වාද අනිකෙකු ලවා දල්වවාද පචිති වෙයි. අත යම් භික්ෂුවක් ස්නාන කාලයේ හැර අඩමසක් ඇතුළත නාහානම් පචිති වෙයි. ග්‍රීෂ්ම ඍතුවේ අන්තිම මාස එකහමාර හා වසාන ඍතුවේ පළවෙනි මාසය වශයෙන් පැවති දෙමස් 15 දවසද දාහ ගතිය ඇති කාලය ගිලන් කාලය දිග් මගකට යා යුතු කාලය හා දූවිලි සහිත වාතය ඇති කාලයද ස්නානය කළ යුතු කාලයෝය. 8. අලුත් සිවුරක් ලැබූ භික්ෂුව විසින් එය දුර්වර්ණ කිරීම පිණිස නිල් පාට හෝ මඩ පාට හෝ කළු පාට හෝ ගත යුතුය. මේ වර්ණ ත්‍රයෙන් එකද වර්ණයක් නොගන්වා අලුත් සිවුරක් පරිභෝග කරන භික්ෂුවට පචිති වෙයි. 9 යම් භික්ෂුවක් භික්ෂු භික්ෂුණී සික්ඛමානා සාමණේර සාමණේරීන්ට තමාම සිවුරක් පවරා පසුව ඒ පැවරීම අවලංගු නොකොට පරිභෝග කෙරේ නම් පචිති වේ. 10. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකගේ පාත්‍රයක් සිවුරක් නිසීදනයක් ඉදිකටු ගුලාවක් හෝ පටියක් යටත් පිරිසෙන් සිනා පිනිස වුවද සංගවා නම් අනිකෙකු ලවා හෝ සංගවා නම් පචිති වෙයි. සවැනි සුරාපාන වගයි. 1. යම් භික්ෂුවක් දන දන සතෙකු දිවි තොර කෙරේ නම් පචිති වෙයි. 2. යම් භික්ෂුවක් දන දන ප්‍රාණීන් සහිත වතුර පරිභෝග කෙරේ නම් පචිති වෙයි. 3. යම් භික්ෂුවක් විනයානුකූලව සමතය වූ අධිකරණයක් ඒ බව දන දන නැවත විනිශ්චය පිණිස අධිකරණයට ගනීද පචිති වෙයි. 4. යම් භික්ෂුවක් දනදන භික්ෂුවකගේ සංගවෙසස් ඇවතක් සංගවාද ඕහට පචිති වෙයි. 5. යම් භික්ෂුවක් 20 වයසින් අඩු පැවිද්දෙකු උපසපන් කෙලේ නම් ඔහුද උපසපන් බවට නොපැමිණෙයි. සීමාහෙහි භික්ෂූහුද නින්දා කටයුත්තාහු වෙති. උපාධ්‍යාය භික්ෂුවට පචිති වෙයි. 6. යම් භික්ෂුවක් දන දන හොර වෙලෙන්දකු සමග සාකච්ඡා කොට දීර්ඝ මගකට පිවිසියේ යටත් පිරිසෙන් ගමකින් අනික් ගමකට හෝ යේද ඕහට පචිති වෙයි. 7. යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග සාකච්ඡා කොට අදන් මගකට පිළිපන්නේ යටත් පිරිසෙයින් ගමකින් අනිත් ගමකට හෝ යේද පචිති වෙයි. 8. යම් භික්ෂුවක් යම් මේ ධර්ම රසක් භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරාය කර යයි වදාළ ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොපවතී. ධර්මය අනුව එය මම දනිමි. යයිද කියානම් සෙසු භික්ෂූන් ඔහුට මෙසේ කිය යුතු වන්නේය. පැවැත්නි එසේ නොකියව භාග්‍යවතුන් වහන්සේට අභිභවනය නොකරව භාග්‍යවතුන් වහන්සේට ගැරහීම සුදුසු නොවේ මක්නිසාද උන්වහන්සේ එසේ නොවදාරණ ලද්දේය එහෙයිනි පැවැත්නි භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්ම කෙනෙක් අන්තරාය කරයයි වදාරණ ලද නම් ඒ ධර්මයන් සේවනය කරන්නාහට අන්තරාය පිණිස පවත්නේමය මෙසේ පියවි භික්ෂූන් විසින් කියනු ලබද්දීත් යතෝක්ත භික්ෂුව ඒ මතයම ගෙන සිටී නම් තුන් වරක්ම කිය යුතුය. තෙවැනි වර ඒ දිට්ඨිය හලේ නම් මැනවි. නොහලේ නම් පචිති වේ. 9. යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට නුගුණ කියන්නා වූ පැමිණි ඇවතට පිළියම් නොකලා වූ ලාමක දිට්ඨීන් අත් නොහලා වූ භික්ෂුවක සමග ධර්ම ආමිස සම්භෝගය පවත්වාද උපෝසත ආදී සංඝ කර්ම කෙරේද එක කෙහි හෝ සායනය කෙරේද ඕහට පචිති වෙයි 10 යම් සාමණේරයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්ම රසක් අන්තරාය කරයයි වදාරන ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නාහට අන්තරාය පිනිස නොපවතී ධර්මය අනුව එය මම දනිමි යයි කියානම් භික්ෂූන් විසින් ඕහට මෙසේ කිය යුතු වෙයි. සාමණේර එසේ නොකියව උන්වහන්සේට අභිභවනය නොකරව භාග්‍යවතුන් වහන්සේට ගැරහීම සුදුසු නොවේයි. බක්නිසාද උන්වහන්සේ එසේ නොවදාරන ලද හේිනි. එම්බා සාමණේරය භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්ම කෙනෙක් අන්තරාය කරයයි වදාරන ලද නම් ඒ ධර්මයන් සේවනය කරන්නාහට අන්තරාය පිනිස පවතින්නේමය. මෙසේ භික්ෂූන් විසින් ඔහුට කියනු ලබද්දී යතෝක්ත සාමණේර නම ඒ මතයම ගෙන සිටී නම් නැවත ඒ භික්ෂූන් විසින් අද පටන් තොප ශාස්ත්‍රුන් වහන්සේ නොඇදහිය යුතුය. දෙතුන් රැයක් වුවද භික්ෂූන් සමග නොවිසිය යුත්තේය. එහෙයින් කැමැති තැනක යව යයි කිය යුතු වන්නේය. යම් භික්ෂුවක් ඒ බව දැන දැනත් නිරපන ලද එබඳු සාමණේරයෙකු නලවාද උවටන් කරවා ගනීද සම්භෝගය පවත්වාද එකගෙයි සයනය හෝ කෙරේද ඕහට පචිති වෙයි. සත්වැනි සප්පානක වගයි. 1. යම් භික්ෂුවක් පියවි භික්ෂුවක විසින් විනයානුකූලව අවවාද කරනු ලබන කල්හි ඇවැත්නි මම අනිත් වික්ත විනයදරයෙකු අතින් නොවිචාරා මේ ශික්ෂාපදේහිලා නොහික්මෙන්නෙමි යයි කියා නම් පචිති වෙයි. හික්මීම කැමති භික්ෂුව විසින් වස්තු නිදාන ආදිය දත යුතුය. පිළිවිසය යුතුය. ප්‍රශ්න කටයුත්තේය. මේ එහිලා පිළිපැදිය යුතු වතයි. දෙක යම් භික්ෂුවක් පාමුක් උදෙසන විට ඇවැත්නි මේ කුඩා වූද ඊතා කුඩා වූද සිකපද උදසීමෙන් කවර වැඩක්ද හුදෙක් ඒවා කුකුස පිනිසත් වෙහෙසීම හෝ මනෝ විලේකයේ හෙවත් සිත කිරි කීරි ගැසීම පිණිසත් පවතින්නේය එහිනි යයි කියා නම් සිකපදයන්ට නින්දා කිරීමෙහි පචිති වෙයි. 3. යම් භික්ෂුවක් අඩමසක් පාසා පාමොක් උසුරුවනු ලබන කල්හිත් ඇවැත්නි මේ විනයේ කොටස් පෙළෙහි ආයේලු පෙළට ඇතුළත්ලු සෑම අඩමසකට වරක් උදෙසාලු එහෙත් මා දැනගත්තේ දැන්ම යයි කියානම් සීමස්ත භික්ෂූන් විසින් එබඳු භික්ෂුවක් දෙතුන් වරක දක්නා ලද්දේ නම් ඕහට ඒ නොදැනීම පමණකින් නිදහස් වීමක් නොවේ. ඒ භික්ෂුවට එම වරදෙහිලා යම් ඇවතකට පැමිණියේ නම් ඊට සුදුසු දඩුවම් කරවිය යුතුය. එසේම ඇවත්නි පාමුක් උදෙසන විට ඔබ අර්ථ වශයෙන් මෙනෙහි නොකරන්නේය. එය ඔබට අලාභයකි. මිනිසත් බව දුලබයයි ඕහට මෝහාරෝපණ කර්මය කරවිය යුත්තේය. නැවතත් මුලාවෙන් දොඩන භික්ෂුවට පචිති වෙයි. 4. යම් භික්ෂුවක් කුපිතව නොසතුටු සිත් ඇතිව වෙනත් භික්ෂුවකට පහර දේ නම් පචිති වෙයි. 5. යම් භික්ෂුවක් කුපිතව නොසතුටු සිත් ඇතිව වෙනත් භික්ෂුවකට පහර දීමේ අදහසින් අත්පා ඔසවාද පචිති වෙයි. 6. යම් භික්ෂුවක් හේතු රහිත වූ සංගවෙසස් අවතකින් භික්ෂුවකට චෝදනා කෙරේ නම් පචිති වෙයි. 7. යම් භික්ෂුවක් මොහතකට හෝ මොහුට කරදරයක් ඇති කරන්නෙමි යයි සිතා අනිත් කාරණයක් නැතිවම කුකුස් උපදවා නම් පචිති වෙයි. 8. යම් භික්ෂුවක් දබර කරන, කෝලහල කරන, විවාදයට බැසගත් භික්ෂූන්ගේ කතාබස් අසිමියයි සිතා ඔවුන්ගේ කතා ඇසෙන දුර ප්‍රමාණයේ අනිත් කාරණයක් නැතිවම සිටීනම් පචිති වෙයි. 9. යම් භික්ෂුවක් අපලෝකන ආදී විනය කර්මයන්ට ඡන්දය දී පසුව දොස් කියාද පචිති වෙයි. 10. යම් භික්ෂුවක් සංඝයා පිළිබඳ වූ විනිශ්චයක් පැවැත්වෙද්දී ඡන්දය නොදී හුන්නස්නේ නැගී ගියේද ඕහට පචිති ඇවැත්වෙයි. 11. යම් භික්ෂුවක් සමගි සංඝයා සමග භික්ෂුවකට සිවුරක් දී පසුව සාංගික ලාභය විශ්වාසයන්ට එනම් හිතවතුන්ට පිරිනමන්නේ යැයි දොස් කියාද පචිති වෙයි. 12. යම් භික්ෂුවක් දනදන සංඝසතුද පුද්ගලයෙකුට පවරාද පචිති වෙයි. අටවෙනි සහ ධම්මික වගයි. 1. යම් භික්ෂුවක් අභිශික්ෂිත ශාත්‍රීය රජ කෙනෙකුගේ යහන් ගබඩාවට වදිනු කැමැතිව රජුහා දේවිය පිටතට නොනික්මී කලහි කලින් කරන ලද දැන්වීමක්ද නැතිව එලිපත ඉක්මවා ද පචිති වේ. දෙක යම් භික්ෂුවක් රුවන් හෝ රුවන්නේ සම්මත වූ දෙයක් ආරාමයේ හෝ ආවාසය තුලදී හැර ඔසවා ගනීද අනිකෙකු ලවා හෝ ගන්වාද පචිති වෙයි. මේ අයිතිකරු ගෙන යාවායයි සිතා එවැනි දෙයක් ආරාමය හෝ ආවාසය තුලදී ඔසවා හෝ අනුන් ලවා ඔසවාවා හෝ තැබිය හැකිය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි. 3. යම් භික්ෂුවක් අවශ්‍ය ඉක්මන් කටයුත්තකදී හැර ආරාමස්ත භික්ෂුවකට නොදන්වා නොකල්හි ගම්වදී නම් පචිති වෙයි. 4. යම් භික්ෂුවක් මාළු ආදී ඇටයකින් හෝ ඇත් දලයකින් හෝ මුව ආදී අගකින් හෝ ඉදිකටු ගුලාවක් කරවා නම් බේදනක පචිති වෙයි. එවත් එය බිඳ දමා දෙසිය යුතු පචිතියක් වෙයි. පහ අලුත් ඇඳක් හෝ පුටුවක් කරවන භික්ෂුව විසින් යට වට්ටම හැර සුගත් අඟලෙන් අඟල් 8ක් පා ඇතිව කරවිය යුතුය. ඒ ඉක්මවා නාහට ඡේදනක පචිති වෙයි. සිඳ දමා දෙසිය යුතු පචිතියක් වෙයි. 6. යම් භික්ෂුවක් ඇඳක හෝ පුටුවක පුළුන් ගවසා නම් එනම් කුෂන් කෙරෙයි නම් උද්දාලනක පචිති වෙයි. එනම් පුළුන් උදුරා දැමීමෙන් පසුව දෙසිය යුතු පචිතියක් වෙයි. 7. නිසීදනයක් කරවන භික්ෂුව විසින් ප්‍රමාණ ලෙස කරවිය යුතුය. මේ එහි ප්‍රමාණයයි. දිගින් සුගත් වියතකින් දෙවීතියකි. පළලින් වියත් එකහමාරකි. දහවලුව වියතකි. ඒ ඉක්මවන්නාහට ඡේදනක පචිති වෙයි. සිඳ දැමීමෙන් පසුව දෙසිය යුතු පචිතියක් වෙයි. 8. කුෂ්ඨ රෝගාදියක් වසා අඳින රෙද්දක් කරවන භික්ෂුව විසින් එය ප්‍රමාණ ලෙස කරවිය යුතුය. දිගින් සුගත් වියතකින් වියත් හතරක් හා පළලින් වියත් දෙකක් විය යුතුය. මේ එහි ප්‍රමාණයයි. මේ ඉක්මවන්නාහට ඡේදනක පචිති වෙයි. ඉරා දැමීමෙන් පසුව දෙසී යුතු පචිතියක් වෙයි. 9. වැසිසලුවක් කරවන භික්ෂුව විසින් එය ප්‍රමාණය ලෙස කරවිය යුතුය. මේ එහි ප්‍රමාණයයි. දිගින් සුගත් වියතකින් 6කි. පළලින් දෙවියතක් හමාරකි. මේ නියමය ඉක්මවන්නා හට ඡේදනක පචිති වෙයි. ඉරා දැමීමෙන් පසුව දෙසිය යුතු පචිතියක් වෙයි. 10. යම් භික්ෂුවක් සුගත් සිවුර තරම් සිවුරක් හෝ ඊට වඩා ලොකු සිවුරක් හෝ කරවා නම් ඡේදනක පචිති වෙයි. ඉරා දැමීමෙන් පසුව දෙසිය යුතු පචිතියක් වෙයි. මේ සුගතයන් වහන්සේලාගේ සිවුරේ ප්‍රමාණයයි. දිගින් සුගත් වියතකින් වියත් නවයකි. පළලින් වියත් හයකි. නවවැනි රත්න වගයි. ඇවැත්නි මේ දේ අනුවක් පචිති ඇවැත් උදෙසන ලදී. එහිලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? තෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද මේ දේ අනුවක් පචිති ඇවැත්හිලා ආයුෂ්මත් වූ පිරිසිදු වූවහුය නිශ්ශබ්දතාව පිරිසිදු බව කොට සලකම්ද එහෙයිනි පචිති ඇවැත් නිමියේය ඇවැත්නි අනතුරුව මේ චතුර්විද පටිදේශනීය ආපත්‍ති 28 උදෙසනු ලැබේ 1 යම් භික්ෂුවක් ඇතුළු ගමට පිවිස නෑ නොවූ භික්ෂුණියකගේ අතින් කෑ යුතු බුදිය යුතු දයක් සියතින් පිළිගෙන වළඳානම් එබඳු භික්ෂුව විසින් ඇවැද්නි ගැරහි යුතු වූ යෝග්‍ය නො වූ නැවත අනුන්ට දෙසිය යුතු වූ ඇවතකට පැමිණියෙමි යයි භික්ෂූන් හමුවෙහි ඇවත් දෙසිය යුතුය දෙක භික්ෂූහු දායක කුලයක් හි ආරාධනා ලැබ ගොස් වළඳමින් සිටිති එහිදී භික්ෂුණියක් මෙහි බත් දෙව මෙහි හොඳි බෙදව මෙහි ව්‍යංජන බෙදව යයි විධාන කරමින් සිටී නම් එහි සිටි භික්ෂූන් විසින් නැගණිය භික්ෂූන් වළඳා අවසන් වනතුරු තොප මෙයින් ඉවත්ව යව යයි ඉවත් කළ යුතුය වළඳමින් සිටි එකද භික්ෂුවකටවත් ඇය ඉවත් කිරීමට නොවැටහුණි නම් ඒ භික්ෂූන් විසින් ඇවැත්නි ගැරහි යුතුය වූ අයෝග්‍ය වූ නැවත අනුන්හට දෙසිය යුතුය වූ ඇවතකට පැමිණීමේයි භික්ෂූන් හමුවෙහි ඇවැත් දෙසිය යුතුය. 3. යම් නොගිලන් භික්ෂුවක් සේක සම්මුතිය ලැබූ ගේවලට කලින් නොපවරවන ලද්දේම එළඹ කෑ යුතු බුදිය යුතු දෙයක් සියතින් පිළිගෙන වළඳා නම් ඒ භික්ෂුව විසින් ඇවැත්නි ගැරහි යුතු වූ යෝග්‍ය නොවූ නැවත අනුන්ට දෙසිය යුතු වූ ඇවතකට පැමිණීමේයි භික්ෂූන් හමුවෙහි ඇවත් දෙසිය යුතුය. 4. යම් නොගිලන් භික්ෂුවක් සැකසහිත වූද බයසහිත වූද ආරණ්‍ය සෙනසුන්හි වසමින් කලින් නොහඳුනන කෙනෙකුගෙන් කෑ යුතු බුදිය යුතු දෙයක් සියතින් පිළිගෙන වළදානම් ඒ භික්ෂුව විසින් ඇවත්නි ගැරහි යුතු වූ යෝග්‍ය නො වූ නැවත දෙසිය යුතු වූ ඇවතකට පැමිණීමේයි භික්ෂූන් හමුවෙහි ඇවත් දෙසිය යුතුය. ඇවත්නි මේ පාටි දේශනීය ධර්මයෝ සිව් දෙන උදසන ලදහ. එහිලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? මේ පාටිදේශනීය ආපත්තීන්හිලා ආයුෂ්මත් වූ පිරිසිදු වූවහුය. නිශ්ශබ්ද වීම පිරිසිදු බව කොට සලකම්ද එහෙයිනි. පාටිදේශනීය ඇවත් නිමිය ඇවැත්නි අනතුරුව මේ හික්මිය යුතු සේකියා පද 30 උදෙසනු ලැබේ. 1. හාත්පසින් වටකොට අඳණය හඳිමි යයි හික්මිය යුතුය. 2. හාත්පසින් වටකොට සිවුර පොරවමියයි හික්මිය යුතුය. 3. සුපිලිසන්ව ඇතුල් ගමෙහි යමියයි හික්මිය යුතුය. 4. සුපිලිසන්ව ඇතුල් ගමෙහි හිඳිමියයි හික්මිය යුතුය. 5. සංවර ඇතිව ඇතුල් ගමෙහි යමෙයි හික්මිය යුතුය. 6. සංවර ඇතිව ඇතුල් ගමෙහි හිඳිමි යයි හික්මිය යුතුය. 7. පහතට හෙළූ ඇස් ඇතිව ඇතුල් ගමෙහි යමි යයි හික්මිය යුතුය. 8. පහතට හෙළූ ඇස් ඇතිව ඇතුල් ගමෙහි හිඳිමි යයි හික්මිය යුතුය. 9. කැසපට ගන්වා ඇතුල් ගමෙහි නොයමි යයි හික්මිය යුතුය. 10. කැසපට ගන්වා ඇතුල් ගමෙහි නොහිඳිමි යයි හික්මිය යුතුය. පළමුවැනි පරිමණ්ඩල වගයි. 1. මහා හඬින් hina වෙමින් ඇතුල් ගමෙහි නොයමි යයි හික්මිය යුතුය. 2. මහා හඬින් සිනාසෙමින් ඇතුල් ගමෙහි නොහිඳිමි යයි හික්මිය යුතුය. 3. ශබ්ද නොකොට ඇතුල් ගමෙහි යමි යයි හික්මිය යුතුය. 4. ශබ්ද නොකොට ඇතුල් ගමෙහි හිඳිමි යයි හික්මිය යුතුය. 5. කය හොලවමින් ඇතුල් ගමෙහි නොයමි යයි හික්මිය යුතුය. 6. කය හොලවමින් ඇතුල් ගමෙහි නොහිඳිමි යයි හික්මිය යුතුය. 7. අත සොලවමින් ඇතුල් ගමෙහි නොය යමි යයි හික්මිය යුතුය. 8. අත හොලවමින් ඇතුල් ගමෙහි නොහිඳිමි යයි හික්මිය යුතුය. 9. හිස සොලවමින් ඇතුල් ගමෙහි නොයමි යයි හික්මිය යුතුය. දෙවැනි උජ්ජග්ගික වගයි 1 කුකුලෙහි අත තබා ඇතුල් ගමෙහි නොයමි යයි හික්මිය යුතුය. 2. කුකුලෙහි අත තබා ඇතුල් ගමෙහි නොහිඳිමි යයි හික්මිය යුතුය. 3. හිස වැසුම් ඇතිව ඇතුල් ගමෙහි නොයමි යයි හික්මිය යුතුය. 4. හිස වැසුම් ඇතිව ඇතුල් ගමෙහි නොහිඳිමි යයි හික්මිය යුතුය. 5. විලුඹ හෝ ඇඟිලි බිම අනිමින් ඇතුල් ගමෙහි නොඇමි යයි හික්මිය යුතුය. 6. අතින් හෝ වස්ත්‍රයකින් දන හිස් වැඳගෙන ඇතුල් ගමෙහි නොහිඳිමි යයි හික්මිය යුතුය. 7. සිහි ඇතිව පිඬු පිළිගනිමි යයි හික්මිය යුතුය. 8. පාත්‍රය යන හැඟීම ඇතිව පිඬු පිළිගනිමි යයි හික්මිය යුතුය. 9. බතින් හතරෙන් කොටසක් ව්‍යංජන ඇතිව පිඬු පිළිගනිමියයි හික්මිය යුතුය. 10. පාත්‍රයේ ඇතුල් මෝවිට හා සමව පිඬු පිළිගනිමියයි හික්මිය යුතුය. තෙවැනි බම් බ කත වගයි. 1. සිහි ඇතිව පිඬු වළඳමියයි හික්මිය යුතුය. 2. පාත්‍රය යන හැඟීම ඇතිව පිඬු වළඳමියයි හික්මිය යුතුය. 3. පාත්‍රයේහි තම පැත්තෙන් පටන්ගෙන පිඬු වළඳමියයි හික්මිය යුතුය. 4. බතට සුදුසු ව්‍යංජන සහිතව පිඬු වළඳමියයි හික්මිය යුතුය. 5. බතේ මුදුනෙන් අනා පිඬු නොවළඳමි යයි හික්මිය යුතුය. 6. බොහෝ ලබාගනු කැමැතිව සූපයක් හෝ ව්‍යංජනයක් බතින් නොවසමි යයි හික්මිය යුතුය. 7. නොගිලන්ව සූපයක් හෝ බතක් හෝ Taman සඳහා ඉල්ලාගෙන නොවලඳෙමි යයි හික්මිය යුතුය. 8. ගරහනු කැමැතිව අනුන්ගේ පාත්‍රය දෙස නොබලමි යයි හික්මිය යුතුය. 9. ඊතා මහත් බත් පිඬු නොකරමි යයි හික්මිය යුතුය. 10. හාත්පසින් ගුලි කොට බත් පිඬු කරමි යයි හික්මිය යුතුය. සිව්වැනි සක්කච්ඡ වගයි. 1. බත් පිඩ මුවට නො ලංවනතුරු මුව නොවරෙමි යයි හික්මිය යුතුය. 2. වළඳන අතර සියලු අත මුකෙහි නොහෙළමි යයි හික්මිය යුතුය. 3. මුව තුල ආහාර ඇතිව කතා නොකරමි යයි හික්මිය යුතුය. 4. බත් පිඩු මුව තුලට විසි කරමින් නොවළඳමි යයි හික්මිය යුතුය. 5. පහ බත්පිටු කඩකඩා අනුභව නොකරමියයි හික්මිය යුතුය. 6. වඳුරන් මෙන් හක්කෙහි බත් පුරවා නොවලඳමියයි හික්මිය යුතුය. 7. අත ගසා දමමින් නොවලඳමි යයි හික්මිය යුතුය. 8. බත් හුළු විසුරුවමින් නොවලඳමි යයි හික්මිය යුතුය. 9. තොලෙන් පිටත දිව නැරවමින් නොවලඳමි යයි හික්මිය යුතුය. 10. චපු චපු යන ශබ්ද ඇතිවනසේ නොවලඳමි යයි හික්මිය යුතුය. 1. සුරු සුරු යන ශබ්ද ඇතිවනසේ නොවලඳමි යයි හික්මිය යුතුය. 2. අත ලෙව කමෙන් නොවලඳමි යයි හික්මිය යුතුය. 3. පාත්‍රය ලෙව කමෙන් නොවලඳමි යයි හික්මිය යුතුය. 4. දිවෙන් තොල් ලෙව කමෙන් නොවලඳීමි යයි හික්මිය යුතුය. 5. පහ ඉඳුල් සහිත අතින් පෑන් භාජනය නොපිළිගනිමි යයි හික්මිය යුතුය. 6. බත් හුළු සහිත පාත්‍රය සේදු ජලය ඇතුල් ගමෙහි හෝ ඇතුල් ගෙහි නොදමමි යයි හික්මිය යුතුය. 7. කොඩයක් දරා සිටි නොගිලන් කෙනෙකුට දහම් නොදෙසමි යයි හික්මිය යුතුය. 8. සරෑටියක් ගත් නොගිලන් කෙනෙකුට දහම් නොදෙසමි යයි හික්මිය යුතුය. 8 ශාස්ත්‍රයක්ගත් නොගිලන් කෙනෙකුට දහම් නොදෙසිමි යයි හික්මිය යුතුය. 10 ආයුධයක්ගත් නොගිලන් කෙනෙකුට දහම් නොදෙසිමි යයි හික්මිය යුතුය. සවැනි සුරුසුරු වගයි. 1 ලී සරෙප්පු පයලූ නොගිලන් කෙනෙකුට දහම් නොදෙසෙමි යයි හික්මිය යුතුය. 2 වහන් පයලූ නොගිලන් කෙනෙකුට දහම් නොදෙසෙමි යයි හික්මිය යුතුය. 3. රතයකට නැගුණා වූ නොගිලන් කෙනෙකුට දහම් නොදෙසෙමි යයි හික්මිය යුතුය. 4. ඇඳක නිදන නොගිලන් කෙනෙකුට දහම් නොදෙසෙමි යයි හික්මිය යුතුය. 5. අතින් හෝ වස්ත්‍රයකින් දෙදන බැඳ සිටින නොගිලන් කෙනෙකුට දහම් නොදෙසෙමි යයි හික්මිය යුතුය. හිස් වෙලුම් සහිත නොගිලන් කෙනෙකුට දහම් නොදෙසිමි යයි හික්මිය යුතුය. 7. හිස වසා පෙරවි නොගිලන් කෙනෙකුට දහම් නොදෙසිමි යයි හික්මිය යුතුය. 8. තමා බිම හිඳ අසුනක සිටි නොගිලන් කෙනෙකුට දහම් නොදෙසිමි යයි හික්මිය යුතුය. තමා පහත් අසුනක හිඳ උස් අසුනක හුන්නා වූ නොගිලන් කෙනෙකුට දහම් නොදෙසෙමි යයි හික්මිය යුතුය. තමන් සිටියේ හුන්නා වූ නොගිලන් කෙනෙකුට දහම් නොදෙසෙමි යයි හික්මිය යුතුය. තමා පසුපස යමින් ඉදිරියේහි යන්නා වූ නොගිලන් කෙනෙකුට දහම් නොදෙසෙමි යයි හික්මිය යුතුය. 12. තමා නොමගින් යමින් නියම මගින් යන නොගිලන් කෙනෙකුට දහම් නොදෙසෙමි යැයි හික්මිය යුතුය. තමා නොගිලන්ව හිටගෙන මල මුත්‍ර නොකරමි යැයි හික්මිය යුතුය. නොගිලන්ව නිල් තන බිමක මල මුත්‍රා නොකරමි යැයි කෙල නොගසෙමි යැයි හික්මිය යුතුය. 15. නොගිලන්ව ජලයේ මල මුත්‍රා නොකරමි යැයි කෙල නොගසෙමි යැයි හික්මිය යුතුය. සත්වැනි පාදුකා වගයි. ඇවැත්නි මේසේ කියා ඇවැත් උදසන ලදී. මෙහිලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද පිරිසුදුද? දෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද පිරිසුදුද? තෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද පිරිසුදුද? මේ පන් සැත්තෑ සේ කියා ඇවැත්හිලා ආයුෂ්මත් වූ පිරිසුදු වූවහුය. නිශ්ශබ්ද වීම පිරිසුදු බව කොට සලකම්ද එහෙයිනි. සේකියා සිකපද නිමිය. ඇවැත්නි අනතුරුව මේ සප්ත අධිකරණ සමත ධර්ම උදසනු ලැබේ. උපන් උපන් අධිකරණයන්ගේ සංසිඳීම පිණිස ව්‍යපසමනය කරනු පිණිස 1. සම්මුඛ විනය 2. සති විනය හා 3 අමූල්හ විනය දිය යුතුය 4 ප්‍රතිඥා 5 යේ බුය්‍යක සිකා 6 තස්ස පාපීය සිකා හා 7 තිනවත්තාරක යන විනය දඬුවම් වලින් සමතය කළ යුත්තේය එවත්නි මේ සප්තවිධ අධිකරණ සමත ධර්මයෝ උදසන ලදහ. එහිලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද පිරිසුදුද? දෙවනි වරද ਵਿਚාරමි. කෙසේද පිරිසුදුද? තෙවනි වරද ਵਿਚාරමි. කෙසේද පිරිසුදුද? මේ සත් අධිකරණ සමත ධර්මයන් හිලා ආයුෂ්මත් වූ පිරිසුදු වූවහුය. නිශ්ශබ්ද වීම පිරිසුදු බව කොට සලකම්ද එහෙයිනි. අධිකරණ සමතය නිමිය. ඇවැත්නි. නිදානය උදසන ලදී. එසේම සිව් පරිජි ඇවැත්, තෙලස් සංග වෙසස් ඇවැත්, දෙවදෑරුම් අනියත ඇවැත්, තිස් නිසඟි පචිති ඇවැත්, දෙ අනුවක් පචිති ඇවැත්, සතර පාටිදේශනීය ඇවැත්, පන්සැත්තෑවක් හික්මිය යුතු වත් හා සප්තවිධ අධිකරණ සමත ධර්මද උදෙසන ලදී. මෙතෙක් භික්ෂු ප්‍රාතිමෝක්ෂයේහි ආවා වූ එහි ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේගේ සිකපද අඩමසක් පාසා උදෙසිය යුතුය බවට පැමිණෙයි. සමගි වූද සතුටු වූද විවාද නොකරන්නා වූද සියල්ලන් විසින් ඒ ඒ සිකපදෙහිලා හික්මිය යුතුය. පස්වැනි විස්තර ಉದ್ದೇಶයයි. භික්ෂු ප්‍රාතිමෝක්ෂය නිමිය